ධර්මානුශාසනා ධර්මානුශාසනාව පවත්වන්නේ අම්බලන්තක ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී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 කරෝති ශ්‍රද්ධාවන්ත පින්වතුනි සූරකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් යදුම් 45ක් දුර සිට අහසේ ගමන් කරමින් සිටි ලාජා දෙව්දුවට දේශනා කළ ගාථාවක් මේ ප්‍රකාශ වෙනවා. කුඤ්ඤන්තේ පුරිෂෝ කෛරා යම් කෙනෙක් කෙනා කරගත්තේ නම් කෛරා හේතං පුනක් පුනං ඒ කුසලය ඒ පිනේ නැවත නැවතත් කරගත යුතුයි. සම්නිඛංගං කෛරාත විලක් කරගන්න නැති වෙලාවේ කුසල ඡන්දය ඇති කරගත යුතුයි. සුඛෝ පුඤ්ඤස්ස විච්ඡයෝ ඒ කාරණේ නම් දිනගත වීම සපේක්ෂා වීමකුයි. ඒ නිසා යම් දිනක් කරගත්තා නම් නැවත නැවත සිදු කරන්න විතරක් ඡන්දයේ පිහිටුවා ගන්න හේතුව කින රැස් කර ගැනීම සත රැස් කර ගැනීමත් මේ විදිහට ගාථාවේ අදහසයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මාස 9ක් තරම් කාලයේ ගිය තැන තමයි සයිදුනේ. උන්වහන්සේ සයිදුනේ උද්දේශක පරිද්දේ. උද්දේශක පරිද්දේ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්නේ ඉස්සර වෙලා තමනුත් තමන් විවාහපත් සිටියේ භද්‍රා කාපිලානේ දෙන්නම සල්පිනෙන් අසුපිරි කර ගෙන්නගෙන පැවිදුණ ඒකෙත් භාගන මේ ලෝකේ යම් තැනක නිවන් මඟ සලකා දෙන කල්යාණ මිත්‍ර සතුනාක් ඇතොත් එතන අපට පරිදෙන්න ලැබේවා කියන අදිස්ථාණයෙන් පැවිදුණා මේ දෙන්නා පැවිදි වෙලා ගම්මානයේ පියමන් කරගෙන ජනාත්තාවේ දෙමන් සංවේගයකටපත් වුණා. එතෙන්දී මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ හඳුන්වන්නේ දෙක්කලිය මානවක කියන විලාසිකව දැන් අපි කයිදුනේද අපි දෙන්න දැන් එකපාර යාම සුදුසු නෑ. ඒලා භද්‍රා කාසිලානි වැඳ නමස්කාර කොට කෙවරක් ප්‍රදර්ශනා කොට වම් අත පැත්තේ පාරේ ගිහිල්ලා සෞෂාරාමයේට කාලය ගත කරලා පසු කාලයක මේ නිකාස්ය පරිදි වෙලා අරහත්ත්වයටපත් වුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දකුණු පාරෙන් ගමන් කරනකොට ගහක් මුල ලෝතුරා බුදු පියාණන් වහන්සේ හැදෙහිතියා. බුදුරජාණන් වහන්සේ හැමදාම ධර්ම ගරුත්වයෙන් තමයි ලෝක නඩ සැලසන්නේ. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ධර්ම ගරුත්වයෙන් උපත ගැන සරුවක් යන වාසේ වැඩම කරලා ගහක් මුල වැඩි සිය සම්මුඛ වීම පිණිසයි. එතෙන් යනකොට මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට වැටුණා මේ තමයි මම සොයාගෙන යන ශාස්ත්‍රීය වහන්සේ කියලා ගල නමස්කාරයෙන් තවිද්ද ඉල්ලුවා. තමන් කතාවක් හඳ පෙරවාමින් ඉතයට තවිද්ද ලැබුණේ නෑනේ. ඒ ලාමේ සරුවක්යන් වහන්සේ ආවාදයක් දුන්නා. ඒ ආවාදයෙන් වහන්සේට තවිද්දයි උපසම්පදා වෛභාටපත් වුණා. මේ බුද්ධ ශාසනයේ උපසම්පදා ක්‍රම තියෙනවානේ අටක්. ඒ නිසා තමයි අවවාද ප්‍රතිග්‍රහණ උපසම්පදාව. ඒ උපසම්පදාව එක මේක නමතයි ලැබුණේ මේ මහා ආකාශෝ මහ රහතන් වහන්සේට. උන්වහන්සේ දවස් 7යි භාවනා වැඩි අතේලි අරුණෝදේ නගතුන් වාසයේ කෞකලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. සතු කාලයේ උන්වහන්සේ නිත්‍ය වාසය සඳහා වෙන් කරගත් පිච්චලේ ගුහ ආවරදි ගහ නුවර. අදත් වන්දනාව යන බොහෝ දෙනෙක් පිච්චලේ ගුහ බලන් යනවා. වේදාන පර්වතයේ පැත්තකින් චිත්තලී ගුහාව තියෙනවා. ඔය ස්ථානයේ යදෙන්නේ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ලෝක වැඩ සැලසුණු පිණිස හත් දවස් හත් දාස බැගින් නිතර නිතර නිරෝධ සමාපත්තියේ සමාදිනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පැවිදිච්ච දවසේම දුතාංග 19ම සමාදන් වෙසිටියේ. එදා පටන් අවුරුදු 120ක්ම එක දවසක්වත් කඩ නොවේ විකාංග සමාදානය රැස්සා. ඒ අතරේ යම් රහත් පදවියටපත් වූ දැයින් නිරෝධ සමාපත්තියෙන් බොහෝ විට අද්දාකදකින් වාසය කරනවා. ඒ හත් වෙනි දවසේදී පිළිසුනා වැඩිහාම යම් කෙනෙක් පින්දපාතේ දුන්නොත් ඒ අත්කට දවස් 7ක් ඇතුළත එහි ප්‍රතිඵල විශාල වශයෙන් පහළ වෙන බව දන්න නිසායි ඒ අනුග්‍රහ කෙනෙක් මිසෙන් අදින්නේ. ඉතින් ඒක දායකයක් එසේ නිරෝධ සමාප්‍රත්‍යයෙන් යෙදී සිට දෙලකින් බැලුව අද කොතෙන්ද යාවිත්තේ දුක්ඛාත්මික ලෝකයේ තමයි ගාන ලබා ගන්නෙ මොකද එයාට සපවත් වෙන දේශය එදා බාලනකොට එක්තරා උපාසිකාවක් කුඹලක් බලන උපාසිකාවක් කුලියක සල්පතේ දෙගෙන කුඹුර ආරක්ෂා කරනවා එතුන් මේ ගමන්ගේ ගමන් ආහාරය සඳහා මේ කරල් සදාගෙන දී ගිලද සකස් කරගෙන සිටිය විශාල ප්‍රමාණයක් ඉතින් එතෙන්ද වඩින්න හිතුවේ එතුමියදා කලුරේ කරන දවසක්. ඒකා එතුමිය මේ විලද පූජාව කරනවා එදාම කලුරේ කළ දෙව්ලොවක් යනවා දෙව්ලොව ගිහිලා මඟපරත් ලබනවා කියන බව නුවණින් දැනගෙන ඒ කුඹුරු යායත වෙල් යායත පිහිටුවා වැඩියා. ඒ නුවත මේ උපාසිකාව විලදිතික සකස් කරලා බොහොම සන්තෝෂයෙන් ඉන්න වෙලාවේ ඉදිරියටම කන්නේ ආශු කරා ගන්නවා වැඩියා. පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා. අනේ මං සතරදී දන් දීලා මදි නිසා මං දුක්පත් උපන්න අද මේ විමුක්ති පූජා කරගන්න මට ලැබුණ ලොකු වාසනාවක් කියලා ගෞරව නමස්කාරයෙන් වැඳලා කිව්වා මේ ස්වාමීනි මේ මගේ අතින් සකස් කරගත්ත විරග ටික ඔබවහන්සේට මම පූජා කරනවා මට පින් පිණිස පිළිගන්නේ මනෝ කියලා පාස්තරයේ පිරෙන්ගෙන විරග පූජා කළා. සමහර විට ඒ ඇත්ත ළඟ මේ තනියම තියාගෙන ඉන්නත් පුළුවන්. මොකද විලඳ මේ තනිය තමයි ආහාරය. ඒ ගත්තාමකට බොහොම ශක්තියක්. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේට මේ දිනද පූජා කරන පසේ බුදුර මේ අපේ කාශ්‍යප මහ රහතන් වහන්සේට දිනද පූජා කරන ගන්ධලාවකානේදී වාස පිටියෙන් අනුමෝදනාවක් පවත්වලා පිටත් වුණා. මේ උපාසකාවට ඇති සන්තෝෂය නිසා රහතන් වහන්සේ වඩින්නාලක් ඉතින් දෙක ප්‍රශ්නය ගමන් කළා මේ අසු ගමන් යාම සඳහා ගුණ සිහිපත් කරමින් මෙරි දිගේ යනවා මහකාසින් මහරහතන් වහන්සේගේ පා ශබ්ද ශබ්දයේ සූරේ ශබ්දයේ යෙත දුලක සංගවේ සිටින නාගයේ කවදේ වුණා අනේ මේ පස්යෙන් යන උපාසිකාවගේ পায় දස්ස කළා එතන එතනම කලුරිය කළා ඒ කලුරිය කියන්නේ කුසල් සිතින් යුතුවයි ඒකගෙන ආසන්න කර්මය කියලා. ඒ ආසන්න කර්මයේ එකින් එකනේ කුසාසිතෙන් කලෝ වේසනා. ඒ කුසල බලයෙන් සෞඛ්‍යභාවනේ සිස්තු දුන් ගම් විමනක පහළ වුණා. තමන් කළ පින මේකයි කියලා දැනගන්න පිණිස රත්තරන් පාත්‍ර දෙකට දී විලද පිළි ඉතිරි තිබුණා. ඒකෝට මෙතුමිය දිවකෙන් බැලුවා මම මෙච්චර සතේ කාල මොන පිළිතුරු කියලා. කැමී ගියා මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි දවසේදී දිලඳ පූජා කළ දිනේ මහිමයි. අනේ සාදු සාදු මං කොච්චර වාසනාවන්ත පිනක්ද කරගත්තේ මං ඉතින් මේ තවතිකා බවනේ හිතියට මනුස්ස වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 3 කෝටි 8 ලක්ෂයක් ඉඳලා අයිතිත වේරුවා. ඒක නිසා මම මේ ලබ සැපත සහවුරු කරගන්න ඕනේ. කියලා රතුදා උදේ පාන්දරම ඉඳලා එවාගේම කෝඩයක් අරගෙන මවාගෙන ඒව අරගෙන ඇවිල්ලා මේ රහතන් වහන්සේ දෙන්නේ කුටි ඉදිරියේ කොහොම මුදල කියලා දැම්මා. කලිපසින් ඉවත් කළා. සැරිසරා කිව්වා අතුරුදාන් වෙලා ගියා. රහතන් වහන්සේ ආත්මිකාලේ සමාපත්තියේ ඉඳලා උදේ ඉර උදා වුණාට පස්සේ දොරාරින්නේ සෝතමී නිදිල්ල ඇලඳලා වතුර පැන් පෙරහාර කියලා කියනවා. ඒකවත් අදාවක් සාමනීර නමක් දෙන්න ඇති කියලා. දෙවන දාසේ ප්‍රේම සිද්ධ වුණා. තුන්වෙනි දාසේ මේ රහතන් වහන්සේ හිතුවා කවුද මෙච්චර ශ්‍රද්ධාවෙන් මේ තරම් පිරිසිදුව අමදින්නේ දැන් පෙරහා තැබීම ආදී වතාවත් ඒ කරන්නේ කවුද බලන්න ඕනේ කියලා දා වේලාහමින් තවාක්වත් නැගිටලා වාඩිලා හිටියා දොරාරින් නැති. මේ ලාජා දෙව්දෝ එනකොට එතුමියගේ ආලෝකයේ අතුරු සිදුරින් කාමරයට වැටුණා. එතකොට දොර ඇරලා බැලුවා මේ මිනිස්සෙක් නම් නෙමෙයි දෙවි කෙනෙක්. සත්‍යත් ඔබ කවුද? මේ අනේ ස්වාමීනි සමාවද නැනල දාස් කුණක තිස්සෙල්ල අසවල් කුඹුරු යාවේදී දෙල් යාවේදී දීවිලද පූජා කරේ මමයි ස්වාමීනි. එදාම සර්පේක දැක්ක කළා මම දෙවොලව උපන්නා. ස්වාමීනි මම ලබාගත් දිව්‍ය සැපය සහවුරු කරගන්න පිණිස මම මේ වතාවත් කරලා පින් පුරා ගන්නවා. සාතන් වහන්සේ කියා හිතා ඒක සුදුසු නෑ. තමන් මෙතන සමයෙන් පැමිණෙන සුදුසු නෑ. අනාගතේ මම චිත්‍ර වීදනේ අරගෙන ධම් සභා මණ්ඩපයේදී සංඝයා සංගපීතේදී ධර්ම සත්‍යයනා කරනකොට කෙනෙක් කියයි මට ඔබ වහන්සේත් මේ දෙවන දෙවනකෙන් උපස්ථාන ලැබුවා නේද කියලා ඒක සුදුසු නෑ ඒක නිසා වෙනත් පින්කම් ඕන තරම් තියෙනවා පින්කම් කරගන්න කියලා පිටත් කරන්නේ ඉතින් මේ තුනේ විදිහට දුකක් ඇති වෙලා අඬ අඬ අහසේ ගියා යනකොට බුදුරජාණන් වහන්සේද අලියම් කාලේ මහා කරුණා සමෝපේ සමයදී බුදු ඇසින් බලද්දී මේ ගෙවගෙන ඇසට පෙනුණා. බුදු ඇසට පෙනුණා. එතින් මේ සෝවාන් වෙන්නේ තුන කියන කෙනෙක් බා භාගතුන් වහන්සේට ආબોධ වුණා. එතෙන්ද බුදුරජාණන් මාලාවක් නිදුවල මේ අහසේ යන ගෙවගෙනට බුදුරජාණන් මාලාවක් නිදුවල මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. කුඤ්ඤංකේ පුරිතෝ කෛරා කෛරා භේතං පුනප්පුනං සම්නිඛන්දං කෛරාස සුඛෝ පුඤ්ඤස උච්චයෝති යම් කෙනෙක් විලාස කරගන්නේ නම් නැවත නැවතත් ඒ කෙනෙක් කරගatiya යුතුයි කෙනෙක් කරගන්නේ නැති වෙලාවේ කුසල ඡන්දයෙන් සිටිය යුතුයි ඒ මක්නිකාද කුසල ධර්මයන් නැවත නැවත රැස්කර ගැනීම සතරක් කර ගැනීමක් කියන එක පාදාදීනින් පිළ ලක්ෂණ වෙනවා ත්‍රිලක්ෂණය නම් වල දේශනේ පවත්වනකොට මේ ලාග දේව දුහකේදීම සෝවාන් මාර්ග ඵලයටපත් වුණා. දැන් සතර ආපායෙන් සදාත නිදුණා. මනුෂ්‍ය දුර්භාග්‍යතාවයෙන් සදාත නිදුණා. අපායට හේතු වන කුස අපාපයක් කවදාකවත් සිද්ධ නොවන හැටියට කෙලසුන් යටපත් වුණා. සක්කාදී කිලිසිතා සීලබ්බත පරාමාස ඉස්සා මස්තර යැනි මේ ක්ලේශයන් ඔක්කොම ප්‍රහාණය වුණා. ඒවා ආත්ම හතක් ඇතුළත සෞඛ්‍යලක්ෂණ ආර්යත්වයටපත් වෙන හේතු උනා. ඉතින් මේ සම්පත් ලැබුණේ කවර හේතුවකින්ද? කළ කුසලයේ සඳහා තව තව උත්සාහගත කර ගැනීම ඉදිරිපත් වීමෙන් කියන එක මේ දේශනාවෙන් පැහැදිලිව පවතිනවා. ඒකට මේ විදිහට සලකා බලන්න ඕනේ පුඤ්ඤන්තේ පුරිසෝ කෛලාසින මේවා කියන පුඤ්ඤම් කියන වචනයක් ප්‍රකාශ වෙනවා. ඒ වගේම කෛරාසේයන් පුණක් පුණක් සම්සන්දං කෛරාස සුඛෝ පුඤ්ඤාසෝචෝ සාතනෙන පුඤ්ඤාස කියලා කෙනෙකුත් වේවා. එතකොට මේ පුණ්‍ය පුණ්‍ය කියන එක සමහර කෙනෙක් හඳුන්වන්න යනවා ජීව මානුෂාගේ ලෞකික සපස්තලයෙන් සිද්ධ කරන දේ කියලායි කියලා. නමුත් බුද්ධ ධර්මයේ අනුව තෝරා බලනකොට ඉනේ කියන්නේ හිත පිරිසිදු කර ගැනීමයි. කබයන් පුණාපේතේ පුඤ්ඤා. හිත පිරිසිදු කරන්නේ කියලායි. ඒකට දෙවලවට යන අදහස නෙමෙයි කියන්නේ හිත පිරිසිදු කිරීමේ කියලා. සමහර තේනවා හිත කිනවීම තේනයි කියන එක නෙමෙයි ඒක වැරදි තේරුමක්. කිනවීම නම් අලෝම ලෝභ සාගත සිත්වල තේරුවා. කිනවීම නෙමෙයි මෙතන හඳුන්වන්නේ කුණාකේ කියන වචනෙන් පිරිසිදු බවයි පවිත්‍රාක්යයි. කෝ භවණේ කියන දාසියෙන් හඳුන්වන්නේ පවිත්‍ර බව. කෝ භවණේ කියන දාසියෙන් කරව ප්‍රත්‍ය කළ කුඤ්ඤං කියලා පදයක් ඇදෙනවා. එතකොට ඒකට ඒක නියම තේරුම චිත්ත සංකාරණය පිරිසිදු කරනවා. කය නෙමෙයි චිත්ත සංකාරණය පිරිසිදු කරනවා. එවාගෙම ගැදෙන කියන විපාක පිරිසිදු කර දෙනවා. ඒක තමයි අර පහනක් දැල්නකොට එළිය හැතරෙන්න වගේ ධර්මතාවක් තමයි හිතේ පිරිසිදු වීම කියන්නේ. සමහර විට කුසලං කියන මේ වචනේ හඳුන්වනවා නිර්වාණ ගාමී ගාපද්දේ සමනස් කුසලයි කියලා. මේ දෙක හඳුන්වන්නේ නැහැ කෙලෙසුන් නැති කරනා වූ නැත්නම් කුස සංඛ්‍යාතෝ අකුසල ධර්මයන් නැති කරන ධර්ම ස්වභාවයටි කියලා කුසල කියලා. ඒ කාර්යයේ කාරණකෙන් අඳුර නැති වුණාම ආසමාන සිද්ධිය. ඒකෝට පහනක් දැල්වීමේදී කරුණු දෙකක් මේක වර්ෂ දෙනවා. ඒ කියන්නේ ආලෝකයේ පැතිරෙනකොටම අඳුර නැති වෙනවා. අඳුර නැති වෙනකොටම ආලෝකයේ පැතිරෙනවා. ඉර උදා වෙනකොට අඳුර නැති වෙනවා. පෙරකසලෝයේ මේ ක්‍රියාකාරී දෙකම සිද්ධ වෙනවා. ඒ නිසා මේ පහනට සමෝ නොද සමදාශය කියන අඳුර ලක්ෂණාර්ථය. දීප, සදීප, සංයෝත මේ ආදී නම් කියන ආලෝකයේ සැතිරනාර්ථය. ඒ වාගේ හිත පිරිසිදු වෙන ආර්ථයෙන් මේ කුසල චිත්තයට කියන පුණ්‍යං කියලා. ඒ හිතේන නිවර්ණාදී කෙනෙක් යටපත් වෙන බැවින් ඒකට කියන කුසලං කියලා. එනිසා සංසාර ගමනට නැත්නම් දීමානිසාගේ සත සම්ප්‍රතිනික යම් එකලයක් විනාශ කරනවා නම් ඒක හඳුන්වනවා වත්ගාමිනී කියන වත්ගාමිනී කුසලයේ කියලා. නිවන් සඳහා කරන සෑම යහපත් පුණ්‍ය ක්‍රියාවක්ම විවර්තගාමිනී කියන විවර්තගාමිනී කුසලයේ කියලා හඳුන්වනවා. ඒක වඩා තවත් වැඩගත් කරුණක් මෙතන පැහැදිලි කරගන්න තියෙනවා. මේ සෑම කෙනෙකුම සෑම කුසලයකම තියෙනවා සුගතියේ නිවනට පමුණුවන ශක්තිය. ඒකට කියනවා මග්ගෝ කියලා. මග්ගෝති ප්‍රතිපදා සමුනවන්නාට කියනවා මග්ගෝ කියලා. කොයිතැනද සමුනවන්නේ සුගතියට නිවනට. ඒක අර ධර්ම පදේ විග්‍රහ කරන කොට පැහැදිලි වෙනවා. අත්තානං ධාරෙන්තං චතුසු අපායේතු වට දුක්ඛේතු අපසමානේ සක්වා ධාරේති ධම්මෝ කියලා ඔය කුසල ධර්මයේ හඳුන්වනවා. යම් කෙනෙකුගේ හිතේ කුසල් දරාගෙන ඉන්නවා, කුම් දරාගෙන ඉන්නවා. ඒක නැත්තා අපායෙන් ගොඩ ගන්නවා. අපායට යටින් නොදී රකිනවා. එවාගේම ජීවි මානසිකාදී කැටයට සමුදවනවා. ඒකෙන් ගොඩ ගන්නවා. සංසාර වස්තු දුක්යෙන් ගොඩාරගෙන නිවන් කුරයට සමුදවනවා. එනිසා ඒකට කුසල ධර්මයේ පුණ්‍ය ධර්මයේ කියලා හඳුන්වනවා. ඒතකොට දැන් අපි සලකා බලන්නට ඕනේ සිිතේ වැඩෙන මග්ගෝ කියන්නේ කොහොමද මේ දෙදෙන්නේ කියලා. දැන් අපි මේ දානයක් දෙනවා, වත් පිළිවෙත් කරනවා, සීලයක පිළිපදිනවා, බණ කවියක් අහනවා, වතාවක් කරනවා ගැලුම් පිදුම් කරනවා මේ සියල්ලම සිද්ධ කරන්නේ තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් එනිසා හිත සෝමනසිකාගතයි ඒ සෝමනසිකාගත සිටේ චිත්තචෛතසික ධර්මයන් 34ක් බොහෝ කෙන් යෙදෙනවා එතකොට මේ චිත්තචෛතසික ධර්මයන් තුල තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනුරුවන් පිළිබඳව අදපත් වූ පිළිගන්නා නුවණ සම්මා දිට්ඨියයි නිවන් සතා කුසල් කිනීමේ විකාරකේ සම්මා සංකල්පනාවයි. ඒ සඳහා චිත දිවිමත් කරන වීර්යය සම්මා වායාමයයි. එවැගේම කුසල් අරමුණු සිහිපත් කර දෙන සිහිය සම්මා සතියයි. කුසල් සිතේ එකඟත්වය සම්මා සමාධියයි. ඒ කියන්නේ කායික ධර්මයන් පහක්ම තියෙනවා මාර්ගාංග ඇතිකෙන කුසල් සිතේ. පෙරපසු ගමන් වශයෙන් මුසාවාදා වේරමණී ආදී ශික්ෂාපද සමාදන් වෙනකොට එවාගේම සත්‍ය වූ සමගිය වඩන්නා වූ විහෙරිය වූ අර්ථවත් වූ වචන කතා කරනකොට සම්මා වාචා මාර්ගාංගයක් එකට එනවා. එවාගේම කයින් මේ වචන වෙත් කරනකොට වැඩම් පිටුම් කරනකොට සම්මා කම්මන්ත මාර්ගාංගයක් එකට එනවා. එවාගේම හිත පිරිසිදුයෙන් පිරිසිදුයෙන් මේ කුසල් කරනකොට සම්මා ආජීවයක් පහළ වෙනවා. මෙසේ සැලකීමේදී මේ සිනය කුසලයේ කියන දෙක ඇතුලේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් තැනක තියෙනවා නම් එතන තියෙනවා බෝධිපාක්ෂික ධර්ම 37ම. එතන සති සම්මා සතිය කියන තැන සම්මා සතිය නිදි කරගෙන සතිපට්ඨාන සතර සති ඉන්ද්‍රිය සති බලය සති සම්බොජ්ජංගය කියලා තවත් ස්ථාන හතර කියනවා. ඒ වගේම විරිය සම්මා වායාම සම්මා වායාම කියන වචනේ සම්යප්පදාන අතර විරිය විපාදය විරිය ඉන්ද්‍රිය විරිය බලය විරිය සම්බොජ්ජංගය කියලා තවත් සංවල වේදවා සම්මා දිට්ඨිය කියනකොට විමර්ශා ඉර්ධිපාද පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බල සම්ධම්මයේ සම්බොජ්ජංගය කියලා තවත් සංවල වේදවා මේ ආදී වශයෙන් සැලකීමේදී මේ කියන කුසාසිකාග්‍රාමය අපි සිදු කරන්නේ නිවල්සෝ කතාගෙන බැරි බෝධිපාක් යධර්ම සුතේ දිනු කර ගැනීමයි. එවාගෙම ආර්ය සත්‍ය මාර්ගයේ හිතේ දිනු කර ගැනීමයි. ඒ මේ ධර්මයන් තුළින් දාන කාර්මිකා, සීල කාර්මිකා ආදී කාර්මී 10ක් එකට එකතු වෙනවා. ඒකෝට මේ ධර්මතාව තමයි කුජලයා සැපයට පමුණුවන්නේ. මනුෂ්‍ය ලෝකයේ වශයෙන් අන්ධ ගොළු භීනි උම්මාත්ක මන්ද බුද්ධි කියන සත්‍යයෙන් අතමදවන හොඳ නිරෝගී කයක් නිරෝගී ජීවිතයක් එවැගේම ඥාන සම්පන්න ජීවිතයක් ලබා දෙනවා. ජීවමානුෂාදී හැම භාවයකදීම තමා සිතෝ දතෝ සංසග් ගැනීමට ඒ කුසල ධර්ම උපකාර වේවා. එපමණකින් නොවේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම් දාසක අංග සම්පූර්ණ වුණා නම් වැඩුණා නම් පෝෂණය වුණා නම් වර්ධනය වුණා නම් එදාට සෝවාන් ආදී මාර්ගඵල නිවන සාක්ෂාත් කර ගැනීම කෙනෙකුට උපනිෂය වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අර පුඤ්ඤම්කේ පුරිතෝ කෛරා කියන බුද්ධ වචනේ කලෝ යම් පිනක් කරගත්තාම ඒක නැවත නැවත සිදු කරන්නයි කියලා අවසර දුන්නා. නැවත නැවත සිදු කරන ක්‍රම දෙකක් තියෙනවා. කළ කුසලයේ නැවත නැවත සිතින් ආවර්ජනා කරනවා. කළ කුසලයේ නැවත නැවත සිතින් ආවර්ජනා කිරීමෙන්ද පින වැඩෙනවා. අනික තමයි ඒ කුසලයේ වැනි කුසල නැවත නැවත සිදු කරගන්නවා. ඒ දෙආකාරයෙන්ම නැවත නැවත කුසල් සිදු කර ගැනීම සිදු වෙනවා. ඒකම සම්මිසන්දං කයදාති කියන වචනයෙන් හැම වෙලාවෙම කුසල් සිත් පහළ කර ගැනීම තමන්ගේ හිතේ කුරුද්දක් ඇති කර ගන්නවා. යමක් දැක්කා කුසල් සිතින් දකින්න පුරුදු වෙනවා. යමක් ඇහුණා කුසල් සිතින් අහන්න පුරුදු වෙනවා. ගලේශෝද දැනුණා කුසල් සිතින් ඒක පිළිගන්න සූදානම් වෙනවා. සතනේ රසින් හින්දා කුසල් සිතින් ඉඳ ගන්න පුරුදු වෙනවා. සැප දුක් වේදනාවෙන් කුසල් සිතින් ගත කරන්නේ පුරුදු වෙනවා. හිතේ නැගෙන නැගෙන යෑම ආරම්භණක්ම කුසාසිතින් බලන්න පුරුදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ සම්මා සතිය කියන එළඹ සිටි සිහියයි. සිහිය කියනකොට හැම දෙයක්ම කුසල් පැත්තට හරවා ගන්න පුළුවන්. ඒකට තවත් වචනයක් කියනවානේ අප්‍රමාදෝ කියලා. එළඹ සිටි සිහියට අප්‍රමාදෝ කියනවා. ඉතින් මේ අනුසලක බැලීමේදී බුද්ධ ශාසනයේ තියෙන මේ විසිතුරු ධර්ම සම්භාරයේ අනුව අපේ වාසනාවන්ත කුණ ජීවිතයක් නිදවන්නේ. අපි සසරේ බොහෝම කුසල රැස් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තුنين අපි වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිත ලබාගෙන තියෙනවා. ඒ නිමිති කරගෙන සදා සම්මාදිට්ඨිය පිහිටාගෙන නැවත නැවත මේ දාන සීල භාවනාවේ කුසල රැස් කරගනිමින් අපි යන්නේ සතර දුකට නෙමෙයි අමා මහ නිවන් දෙකටයි කියලා තේහිච්ච අදිස්ථානයේ තියාගන්න ඕනේ. එවාගෙම එදා ඒ රාජා දෙව්දුව සමා කරගත්ත විලඳ දී විලඳ ධාන්‍ය මුල්පතගෙන මහා ආකාශෝ මහා රහතන් වහන්සේ උපස්ථාන කිරීමෙන් බොහෝ කුසල් රැස් කරගත් අතර කෝරජාතින්ගේ බොහෝ පින් රැස් කරන්නේ ඒ නිසා එක දහම් පදයක් අසූ සමනේ සෝවාන් වීමට වාසනාවන්ත වුණා. ඒ වගේ අපේ සිදු කරන්නා වූ සෑම කුසලයක් මේ ජීවිතය අපට මඟඵල නිවන් ලැබුණොත් මතු සසර දීසුවේ එකපත් දහම් පදයක් අසූ සමනේ හෝ මාර්ගඵල නිවන් සුව ලබන්න උපනිෂේ වේදවා. සිදුවෙන් සිදු කරගත් මේ කුසල සම්භාරයේ බුද්ධ ශාසන ත්‍රිස්කේ පිණිස පවතිවා. සිල්වත් ගුණවත් මහා සංඝරත්නයේ අභිවෘද්ධිය පිණිස පවතිවා. ශ්‍රී ලංකාදීපේ ආරක්ෂා පිණිස පවතිවා. නම් අභාව ප්‍රාප්ත මෞඛේ ගුරුවරු බන්දු මිත්‍රාදීන්ට මේ කුසල සම්භාරයේ හේතු වෙමින් සුලක සම්පත්තිද්දේකතෝ බෝධියෙන් අග්‍රාමා මහ නිවන් සුවක් වේවා ආරක්ෂක දී රාජ මණ්ඩලයේ මෙතින් අනුමෝදන් වී අයිස්වාමීන් ලැබුණේත්වා බුදු සසුනට ආරක්ෂාව සැලසා දෙත්වා මේ පින්තුන් ආරක්ෂා සැලසා දෙත්වා සතු බෝධියෙන් සාන්ත නිවන් සුව ලබත්වා එකවක් නදාවක් කලතුවක් යන සත්‍යයන් මේ කොළඹ අගනුවර රැකියන්දා අවත ගම් නගර ලංකාව බොමිදියනේ සත්වල සීනිකාකල දසදිකාවාසේ සමස්ත ලෝක සත්‍යාතමේ කිනෙම දේවා සීනිකත්වෝ නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා සිරුවන් කරණ වේවා නිවන් මාර්ග ගමන් කෙරේවා ආරිපත්‍ය ආභෝධයෙන් සාන්ති නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රීන් පින් පමුණුවමු ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සම්මනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සම්මනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කිරීමේ කුසලානි සංසබලෙන් සමට දෙලොව ජයගෙන පැතුූ බෝධින් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා අනුරාධපුර ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි. Thank you.